අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේ ගෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරෝ සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටෝ හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උඤ්ඤෝ භූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු හෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවේයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින්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 මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකංකාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලොවක් දිනෝ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් තෙත් වූ හදමඩලකින් මුදිතාවෙන් උණු වූ හදමඩලකින් මහා මෛත්‍රියෙන් සිසිල් වූ හදමඩලකින් මහා උපේක්ෂාවෙන් අකම්පිත හදම හදමඩලකින් යුතුව මේ මහා පොළවේ වැඩ සිටිමින් උතුම් අමා දහම් වදාරමින් ලොවක් සුවපත් කරපු ඒ ඉතිහාසය මේ මොහොතේ සිහිපත් කරන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ සාන්ත සීතල ධම් ධාරාව මහා ශෛලමය පර්වතයකින් අලංකාර ගඟුලැල්ලක්සේ ගලා බැහැලා සිහිල් රැලි පතර නංවමින් නිර්වාණ අමාශාගරයේ වෙත අදත් ගලා බසිනවා යුග ගණනාවක් පුරාවට ගලා බසිනවා කවුරුන් හෝ කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ නම් වූ ශෛලමය පර්වතයෙන් පැන නැගුණ නිර්වාණ සාගරයේ වෙත ගලා බහින දහම් අමා සලිල ධාරාවේ තම හදවත নিমග්නව පවත්වමින් ඒ දහම් ගඟුලැල්ලේ ගතත් සිතත් සතපා සුවපත් වෙනවා නම් ආන්න ඒබඳු පින් ඇති උදවිය වෙනුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව වෙන් වෙනවා. ඔවුනට මේ ධර්ම දේශනාව හේතු වෙනවා. වාසනාව වෙනවා. ඒ උත්තම දහම් සැනසීම මෙලවදීම අදාදම ලබා ගන්න විඳ ගන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෛත්‍රියේ පිහිටා ලෝකෙට මෛත්‍රිය අනුහස බෙදා දුන් උතුමන් වහන්සේ මෛත්‍රී පාරමිතාව ජාති ජාතිත් සම්පූර්ණ කළා චෝල ධර්මපාල ජාතකයේනි පුංචි දරුසිඟිත් එක් හැටියට තිවුණු කඩුවකින් අත්පා කපා දමමින් ශරීරය පෙති පෙති ගසා දමමින් මරා දමද්දී පවා පුදුම මෛත්‍රියකින් ඒ මහා බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කළා. සංඝපාල ජාතකයේ භූරි දත්ත ජාතකයේ ඒ සංඝපාල නා රජතුමා එදා සිල් සමාදන් වෙලා උපෝසත අදිෂ්ඨානයෙන් තුඹසක් මත සිටින වෙලාවේ භෝජ පුත්‍රයන් විසින් ස්ථාන ගණනාවක් ඒ නාග ශරීරයේ බඳ සිදුරු කරලා තියුණු කටු වලින් ඇනලා වල්ගය බිම ගෑවෙනසේ ලේ වැක්කෙරෙද්දි ඇවිදගෙන යද්දී පවා ඒ සංඝපාල අපමහා බෝසත් නාරජතුමා එදා භෝජ පුත්‍රයන් කෙරෙහි කිපුණේ නැහැ වෛර කළේ නැහැ ඒ විදිහට මෛත්‍රිය පුරුදු කළා මෛත්‍රිය ආනිසංස අපමණ නිසා මෛත්‍රී පාරමිතාව ඒ විදිහට සම්පූර්ණ කරමින් ආපු ගමනේ ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා මෛත්‍රිය වැඩිීමේ ආනිසංස ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා මෛත්‍රිය තරම් සැනසීමක් ලෝකෙ නැති නිසායි මෛත්‍රී භාවනාව වැඩීම ඒ තරමින් ආනිසංසදායකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ මෙත්තා විහාරියෝ භික්ඛෝ පසන්නෝ බුද්ධ ශාසනේ අධිගත්තේ පදං සන්තං සංඛාරූප සමං සුඛං යම් භික්ෂුවක් මේ උත්තම බුද්ධ ශාසනය තුල පහදුනා වූ සිතින් මෛත්‍රී භාවනාවෙන් කල් ගෙවනවා ආන්නේ භික්ෂුව හැම සංස්කාරයන්ගෙන් මිදී ගිය හැම සංස්කාරයන්ගේ පරිබෝධයෙන් ඉවත් වූ සංස්කාර දුක අත මිදී ගිය සාන්ත පදේ වෙන නිර්වාණය අවබෝධ කරනවා කියලයි ඒ ගාථා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. හිතන්න පින්වත් හැම දෙනාම අනන්තයි බුදුගුණ අනන්තයි දම්ගුණ අනන්තයි සඟගුණ. ලොව අනන්ත බුදුගුණ දම්ගුණ සඟගුණ ආනුභාවය අද පවා ජීවමානයි. බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ශ්‍රී ශරීරය අද ඔබේ මගේ දෑසින් දැක ගන්නට නොලැබුණත් ඔබට මට ඒ අසිරිමත් බුදුබඳේ අසිරිය නැතු සංගලින් දැක ගන්නට බැරි වුණත් ඒ කරුණාවේ ඒ මහා මෛත්‍රියේ අනුහස අද පවා ඔබේ සිත් ඇසින් දැක ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝ සතුන්ට දායාද කළ අමිල නිධානය අමිල ශාන්තිය මේ උත්තම ශ්‍රී සද්ධර්මය මේ ධර්ම මාර්ගයේ ගමන් කරන භික්ෂුව සංස්කාරූප සමේස නම් වූ ඒ අමා ශාන්ත නිවන ලබනවාමයි මෛත්‍රී විහරණය පාදක කරගෙන ගමන් කළොත් මෛත්‍රියෙන් යුතුව ගමන් කළොත් මෛත්‍රී විහරණයෙන් ගමන් කළොත් ඒ ශාන්තිය අත්විඳිනවාමයි එනිසායි බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය වැඩීමේ තරම් අනුදැන වදාලේ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා මහණනි මේ චේතෝ විමුක්තිය යයි කිව යුතු මෛත්‍රී භාවනාව වඩන්න කොහොමද යානී කතාය යානාවක් වගේ සුව පහසුවෙන් යා හැකි යානාවක් වගේ මේ මෛත්‍රිය සිත සුව පහසුවෙන් කළ හැකි ආකාරයෙන් වැඩි හැකි ආකාරයෙන් පුරුදු කරන්න. ආසේවනය කරන්න බහුලීකృత කරන්න නැවත නැවත වඩන්න. යානී කතා යානාවක් වගේ වඩන්න. වද්ධෝ කතාය අනුට්ඨිතාය ಪರಿචිතා සුසමාරද්ධාය මනාව හොඳින් ප්‍රගුණ කරන්න එහෙම ප්‍රගුණ කළොත් මහණෙනි ඒකාදසානි සංසා පාටිකංකහා ආනිසංසයෝ 12ක් නුබලාට අත්විඳ ගන්න ලැබෙනවා මොනවද ඒ ආනිසංසයන් 11 සුඛං සුපති පළවෙනි ආනිසංසය මෛත්‍රී වඩන කෙනෙකුට ලැබෙන සුවසේ නිදා ගන්නට ලැබෙනවා ලෝකයේ බොහෝ දෙනාට සුව නිින්දක් ලැබෙන්නේ නැහැ. ලබන්නත් බෑ. නොයෙක් ප්‍රශ්න වලින් පීඩණයටපත් වෙලා වෛරී සිටවිලි සිත්හේ දරාගෙන තමන්ට සිද්ධ වෙච්ච ලාභයන් වගේම පාඩු ගැන මධ්‍යස්ථ සිතකින් බලන්න බැරි කම නිසා පාඩු නිසා නිന്ദා නිසා ඒ වගේම දුක් නිසා නින්දා පහාස මේවට වරොත්තු දෙන්නේ නැතිව බොහෝ දෙනා ඒ වාගෙන් චිත්ත පීඩා ඇති කරගෙන වෛරය නම් වූ ගිනිදැල් හදවතේ අවුලවාගෙන ඒ ගින්නෙන් පිච්චි පිච්චි රාත්‍රී කාලයේ නිින්දක් නැතිව මහා පීඩාවකටපත් වෙනවා. සිරි යහන් තියෙනවා, මහා මැදුරු තියෙනවා. අතට පයට වැඩකාරයෝ ඉන්නවා. කෑම බීම ඇඳුම් පැළඳුම් යහමින් තියෙනවා. තනතුරු තාන්න මාන්න ඉහලින් ලැබිලා තියෙනවා. ඒ වුණත් නින්දක් නෑ සුව පහසු. හරියට නින්ද යන්නේ නෑ. ඇයි නින්ද යන්නේ නැත්තේ? ඇයි සුවසේ සැතපෙන්න බැරි? සැතපෙන්න නිදාගන්න බැරි. ඒ හිත්වල වෛරය, ඒ හිත්වල ගැටීම, ඒ වෛරය, ඒ ගැටීම යම් සිතක තියෙනවා නම් ඔහුට සුවසේ නිදන්නට බෑ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් යම් කිසි කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් එයාට සුවසේ නිදන්නට ලැබෙනවා. සුවසේම නිින්ද යනවා. ඇඳට වැටෙනකොටම හොඳට සනීපට නිින්ද යනවා. මෛත්‍රිය හොඳට වඩලා මෛත්‍රියෙන් හැම සත්වයෝ සුවපත් වෙත්වා කියන සිතවිල්ල උදාාර සිතවිල්ල ඇති කරගෙන නිදාගත්වතින් නිදාගන්න ඉරියව්ව යම්සේද අවදි වෙනකොටත් නූල් පොටක්වත් නූල් පොටක්වත් වෙනස් වෙන්නේ නැතිව අවදි වෙන්න පුළුවන්. ඒ තරම් ආනිසංසයක් මේ මෛත්‍රියෙන් ලැබෙනවා. යතහා සේසා ජනා සම්පරිවත්තමානා කාකත්ථමානා දුක්ඛං සුපන්ති ලෝකෙ බොහෝ දෙනා එහෙම යත පෙරලෙමින් හීනෙන් ඇවිදිමින් ඒ වගේම හීනෙන් බය වෙනවා හීනෙන් කෑ ගන්නවා කෙඳිරි ගන්නවා නිින්ද යන්නේ නැ ගොරවනවා ඒවන් අසුපිත්වා ඒ වාගේ ඊතා විරූපී ස්වභාවයකින් යුක්තව තමයි නිින්ද ගියාම බොහෝ දෙනා පසු වෙන්නේ කට ඇරිලා ඇස් ඇරිලා සමහරුන්ගේ අත්පා ඒ ඒ මේ අත විසිරිලා ආන් එහෙම බොහොම දුකසේ තමයි ලෝකයේ අය නිදාගන්නේ. එහෙම නිදාගන්නේ නැතිව සුවසේම නිදාගන්න පුළුවන්. නිද්දං ඔක්කන්තෝපි සමාපත්තින් සමාපන්නෝ විය හෝති. හරියට නිදාගත්තාම සමාපත්තියකට සමවැදුනා වගේ ශාන්තව නිින්ද යනවා. කිසි පරිබෝධයක් නැතුව නිින්ද යනවා. මෙන්න මේ මෛත්‍රී භාවනාව හොඳට පුරුදු කළොත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරෙනවා සුඛං පටිබුද්ධන්ති දෙවන ආනිසංසය සුවසේම පිබිදෙනවා. ලෝකෙ බොහෝ දෙනාට සුවසේ පිබිදෙන්නට බෑ. මරුණා වගේ නිින්ද ගිහිල්ලා එහෙ මෙහෙ අත පෙරලි පෙරලි ඉඳලා අවදි කරනකොට අවදි කරන කෙනා පිළිබඳවත් බොහෝම තරහින් ආය අවදි වෙලා ආය නිදා ගන්නවා ඒ විදිහට අවදි වෙන්නේ බොහෝම අපහසුවෙන් ද්වේෂයෙන් යථා අඤ්ඤේ නිත්තුනන්තා විජම්භන්තා සම්පරිවත්තන්තා දුක්ඛං පටිමුඤ්ඤාන්ති ලෝකේ බොහෝ දෙනා එහි මේ අත පෙරලෙමින් බොහොම දුකසේ තමයි අවදි වෙන්නේ. එවං අපපටි මුඤ්ඤිත්වා විකසමානමිව පදුමං සුඛං නිබ්බිකාරං පටිමුඤ්ඤන්ති හරියට එහෙම කරන්නේ නැතුව උදෑසන කාලයේ සූර්යාලෝකය උදා වෙනකොට ලැබෙනකොට පුෂ්පාකරයක් මලින් පිරී යනවා වගේ මල් පිපෙනවා වගේ මල් කැකුළු ප්‍රබුද්ධ වන්නේ යම්සේද හිරුවෙලියෙන් අන්නේ වගේ පිපුණ පියුමක් බඳු මුහුණක් ඇතිව එයාට පුළුවන්කම ලැබෙනවා සුවසේ නැගිටින්නට මේ මෛත්‍රියේ තියෙන මහා පුදුමානි සංසයක්. බුදුරජාණන් වහන්සේ වදාරෙනවා න පාපකං සුපිනම් පස්සති මෛත්‍රී වඩන ශ්‍රාවකයාට කවදාකවත් නපුරු හීන පේන්නේ නැහැ. ලෝකෙ බොහෝ දෙනා නපුරු හීන දකිනවා. නොයෙක් දෙනාට නිදාගත්ත වෙලාවෙ ඉඳන් බයෙන් කෑ ගන්නවා. ගිරිය යටින් කෑ ගන්නවා. ඒ වගේම හූ කියනවා. ඒ මෙහි අත පෙරලෙනවා. මරන්න එනවා කියලා කෑ ගන්නවා. මාව බේර ගන්න කියලා කෑ ගන්නවා. අවදි කළාට පස්සේ මොකුත් නොවුනා වගේ ඉන්නවා. ඒ වගේම සමහරු හීනෙන් අවදි වෙලා ඇවිදිනවා. හීනෙන් ඇවිදිනවා. හීනෙන් බනිනවා. නොඑක් විකාර අදහස් හීනෙන් ප්‍රකාශ කරනවා. හීන දකිනු ඊටාම නපුරු හීන. යථාපන අඤ්ඤේ අත්තානං චෝරේහි සම්පරිවත්තං විය වාලේහි උපද්දතං විය පපාතේ පපතන්තං වියච පස්සන්ති හරියට මහා හොරු ටිකක් ඇවිල්ලා තමාව අල්ලගෙන ආයුධ වලින් තලනවා අත්පා තලනවා කපනවා වගේ යාට පේනවා යක්ෂයෝ ඇවිල්ලා අල්ලාගෙන ඇදගෙන යනවා වගේ පේනවා යක්ෂයෝ ඇවිල්ලා ප්‍රේතයෝ ඇවිල්ලා බෙල්ල මිරිකනවා වගේ යාට හීනෙන් පේනවා ආන් එහෙම හීන පේන්නේ කුමක් නිසාද මෛත්‍රිය නැති නිසා. හැබැයි මේ මෛත්‍රිය වඩනවා නම් ඒ ශ්‍රාවකයා එයාට සිහිනයක් දැක්කත් සුපිනම් පස්සන්තෝපි භද්දකමේව සුපිනම් පස්සති. එයාට ඊටාම යහපත් සිහිනයක් පේනවා හීනයක් දැක්කත් චේතියං වන්දන්තෝ විය පෝජං කරන්තෝ විය ධම්මං සුනන්තෝ විය හෝති හරියට චෛත්‍යයක් වන්දනා කරනවා වගේ පේනවා ඒ වගේම එයාට පේනවා බෝධීන් වහන්සේ වන්දනා කරනවා වගේ. එයාට බණ බණ දේශනාවක් අහනවා වගේ හීනෙන් පේනවා. දන් පැන් පූජා කරනවා, මල් පාන් පූජා කරනවා, සිල් සමාදන් වෙලා ඉන්නවා, භාවනා කරනවා මේවා හීනෙන් පේනවා. ස්වාමින් වහන්සේලා වඩිනවා පේනවා. මෙන්න මේවා තමයි හීනෙන් පේන්නේ. ඒවා ඊටාම සුබ සිහින. ඒ වගේ සිහින දැක්කත් එයාට කවදාකවත් නපුරක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මෛත්‍රී වඩන කෙනාට නපුරු හීන පේන්නේ නැහැ. ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප යහපත් හීනමයි පේන්නේ. ඒක තුන්වන ආනිසංසය මෛත්‍රී වඩන කෙනෙකුට ලැබෙන. හතරවන ආනිසංසය බුදුරජාණන් වහන්සේ වදාරනවා මනුස්සානම් පියෝ හෝති උරේ ආමුත්ත මුත්තාහාරෝවිය සීසේ පිලන්ධ මාලාවියච මනුස්සානම් පියෝ හෝති මනාපෝ මිනිසුන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. ඒක තමයි තුන් හතර වෙන ආනිසංසය. බොහෝ දෙනාට මේ ලෝකේ වෛරක්කාරයෝ ඉන්නවා, සතුරෝ ඉන්නවා. ඒ වෛරක්කාරයෝ ඒ සතුරෝ මතක් වෙනකොට කරපු සතුරුකම් වෛරකම් මතක් වෙනකොට හිතේ තරහා ද්වේෂය ඇති වෙනවා. එහෙම හිතේ වෛරය ද්වේෂය ඇති වෙනකොට ඒ හිත්වල නැවත නැවත බොරබොරා ඇතිවන්නේ ඵලි ගැනීම චේතනා එකට එක කිරීම චේතනා නපුරු සිතුවිලි මානසික ගැටි මෙව්වා තමයි මේ ලෝකේ ඇතිවන්නේ පුද්ගල හදවතක පුද්ගල සමූහයක් තුල ඉතින් එනිසා මේ ලෝකේ මිනිස්සු ආදරය දිනා ගන්න කරුණාව දිනා ගන්න හරිය කැමැති ආදරණීය වචනවලට ප්‍රේමණීය වචන වලට ලෝකෙ හැමෝම කැමතියි. කාගේ කාගෙත් ආදරයට නතු වෙලා ආදරයට නතු වෙලා වගේම සෙනෙහසට පාත්‍ර වෙලා හැම කෙනාගේම හින්දිනාගෙන ඉන්න ලැබෙනවා නම් ඒක මොනතරම් සතුටු ජීවිතයක්ද හැම දෙනාගේම ආදරයේ සෙනෙහස ලබන්න නම් කොමක්ද කළ යුත්තේ මෛත්‍රී කරන්නට ඕන එනිසායි භාග්‍යවතුන් වහන්සේ වදාලේ මනුස්සානම් පියෝ හෝති ඕනෑම මනුස්සයෙකුට මෛත්‍රී වඩන කෙනා ප්‍රිය වෙනවා. මෛත්‍රී වඩන අයට ලෝකේ සතුරෝ නැහැ. මෛත්‍රී වඩන අයට ලෝකේ ඉන්නේ මිත්‍රයන් පමණයි. ඒ මිත්‍රයනොත් පුදුමාකාර විදියට මෛත්‍රියෙන් සිසිල් කළ හදවත් ඇති මිත්‍රයන් බවට පත් කරන්න පුළුවන් මෛත්‍රී වඩන කෙනාට. මෛත්‍රියෙන් ලැබෙන ඒ ආනිසංසය ලබන්නට නම් ඔබ මෛත්‍රිය පුරුදු කළ යුතුමයි. එනිසයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මිනිසුන්ට ප්‍රිය කෙනෙක් වෙලා හැමෝගේම ජනාදරයට පාත්‍ර වෙලා බොහොම කීර්ති නාමයක් මේ ලෝකේ සටහන් කරලා මිය දෙන්නට නම් එයා මෛත්‍රියෙන් යුක්ත මෙලොව ජීවත් වෙන්නට ඕන. තමාගේ පටන් ලෝ සතුන්ට මෛත්‍රී කරන්නට ඕන. හැමෝටම මෛත්‍රී කරන්නට ඕන. මෛත්‍රිය ඒ තරම් සැනසෙලිදායකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මිනිස්යන්ට විතරක් නෙමෙයි අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයන්ටත් ප්‍රිය වෙනවා. කොහොමද අමනුස්සයන්ට ප්‍රිය වෙන්නේ? මේ ලෝකේ බොහෝ අමනුස්සයන් ඉන්නවා. අපට පේන්නේ මිනිස් ලෝකයත්, තිරිසන් ලෝකයත් පමණයි ඇස් දෙකෙන්. හැබැයි අපට പ്രേත ලෝකය, අසුර ලෝකය, නිරය, ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම ලෝක මේ ඇස් දෙකෙන් පේන්නේ නැහැ. ඒවා දකින්නට නම් ඒවා දෙස බලන්නට නම් දිබ්බ චක්ඛු ඥානය උපදවා ගන්නට ඕන. දිබ්බ චක්ඛු ඥානෙ උපදවා ගැනීම සඳහා සිල් පුරමින් සමත භාවනාවේ යෙදෙන්නට ඕන. ඉන් අනතුරු වේ ශ්‍රාවකයාට දිබ්බ චක්ඛු ඥානය පහළ වුණාම ඔය හැමදේම දකින්නට පුළුවන්කම ලැබෙනවා. ආන්න ඒ නිසායි මේ ලෝකේ බොහෝ අමනුෂ්‍යයන් ඉන්නවා. ආන්නේ අමනුෂ්‍ය ඇතැම් විට මිනිසුන්ට කරදර කරනවා. මිනිසුන්ට නොඑක් පීඩා පමුණවනවා. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට වුණත් කරදර කරන්න සැහැසි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒ වායින් බේරීම පිණිස අපට වෙන කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන දේ තමයි මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මෛත්‍රී චේතෝ විමුක්තිය නැවත නැවත වැඩිම. හොඳට මෛත්‍රියේ පැතරවීම. එතකොට අමනුෂ්‍යයෙක් අපව කරදරේ වැටෙන්න දෙන්නේ නැහැ. අමනුෂ්‍යයන්ට අපව ප්‍රිය කෙනෙක් වෙනවා. අමනුෂ්‍ය බොහෝම කැමැත්තෙන් අපි ගැන කතා කරනවා. ඔය ඒ කාලේ හිටියා විසාකහ කියන මහා රහතන් වහන්සේ. ඒ විසාක මහා රහතන් වහන්සේ ගිහි කාලේ පාටලිපුත්‍ර නගරයේ හිටපු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් මහා ධනවතෙක්. ඔහුට අහන්නට ලැබුණා ශ්‍රී ලංකා ධරණී තලයේ මහා රහතන් වහන්සේලා වැඩ සිටිනවා අනුරාධපුර ප්‍රදේශයේ මහා විහාරයේ වැඩ සිටින මහා රහතන් වහන්සේලා නිසා ලක්ධරණී තලයේ බුද්ධ ශාසනය පැතිර ගිහිල්ලා මිනිසුන් බොහොම ධර්මානුකූලයි ධනට පිනට කැමති ආගන්තුක සත්කාර කරනවා මෙන්න මේ මහන්න ලැබුණා මේ වෙලෙන්දා මොකද කළේ තමන් සතු සියලු දේවල් අමුදරුවන්ට ලබා දීලා ඉන් අනතුරුව ලංකා ධරණී තලයට මොහු පැවිදි වීමේ බලාපොරොත්තුෙන් එනවා ඇවිල්ලා නැවින් බහැලා මහා විහාරයට ගමන් කරලා සංඝ ස්ථවීර ස්වාමින් වහන්සේ මුණ ගැහිලා තමා ආ කාරණය දැනුම් දීලා උතුම් පැවිදි භූමියට උතුම් පැවිද්දට පත් වෙනවා. උතුම් පැවිද්දට පත් වෙලා ප්‍රවෘජාව ලැබලා අවුරුදු 5ක් ගුරු වැසුරේ පසු වෙමින් විනය ධර්මය, සූත්‍ර ධර්මය, අභිධර්ම ධර්මය ඉගෙනගෙන ඒ උතුමන් වහන්සේ අරහත්ත්වයට දක්වාම කමතහනක් ලබාගෙන ලංකා ධරණී තලයේ සේනාසනයෙන් සේනාසනයට වඩිමින් හාර මාසයක් එක තැනක නතර වෙමින් ප්‍රතිපදාව පුරමින් සසුහාර මාසයේ වෙන තැනකට ගමන් කරමින් ඒ විසාක ස්වාමින් වහන්සේ පැවිදි ජීවිතයේ සුව විඳිමින් කල් ගත කළා. එහෙම වඩිනා ගමනේ ඒ ස්වාමින් වහන්සේ එක්තරා විහාරස්ථානයකට නැත්නම් අරණ්‍ය සේනාසනයකට ඒ ස්වාමින් වහන්සේ වැඩම කරන්නට තීරණය කරලා උන්වහන්සේ වඩිනකොට බොහෝ දුරක් පයින් නැවිදගෙන යනකොට එක්තරා දෙමන් සංදියකට වඩිනවා මේ දෙමන් සංදියෙන් කොයි පැත්තටද වැඩිය යුත්තේ කියලා පාර උන්වහන්සේට අදහසක් තිබුණේ නෑ ඒ පිළිබඳ උන්වහන්සේම කල්පනා කරනකොටම සමීපයේ හිටපු වෘක්ෂ දේවතාවෙක් දෑත දිගු කරලා අත දිගු කරලා පෙන්වනවා ස්වාමීනි මෙන්න මේ පැත්තටයි ඔබ වහන්සේ වඩින්නට ඕන මේ පැත්තට වඩින්න කියලා. බලන්න මේ මෛත්‍රී භාවනාවේ අනුහස කොච්චරද කියනවා නම් එදා ඒ විසාක ස්වාමින් වහන්සේ වෙනකොට මෛත්‍රී ධ්‍යාන පවා උපදවලා තිබුණා. ඒ මෛත්‍රියේ තියෙන ආනිසංස වශයෙන් ආනිසංස බලය නිසා තමයි ඒ ස්වාමින් වහන්සේට අමනුෂ්‍යයන් පවා ආදරය කළේ. අමනුෂ්‍යයන්ට පවා ප්‍රිය කෙනෙක් වුණේ. ඒ විදිහට ඒ ස්වාමින් වහන්සේ ආරණ්‍ය සේනාසනයට වැඩම කරලා මෛත්‍රී භාවනාවෙන් හැම සත්වයකම මෛත්‍රී පතුරවමින් වාසය කරලා හැම කෙනෙකුටම මෛත්‍රී සිසිලස යොමු කරමින් වැඩ ඉන්නකොට යමනුෂ්‍යයන්ට පවා ඒ මෛත්‍රිය දැනෙනවා. අමනුෂ්‍ය හරීම කැමති මෛත්‍රිය ලබන්න මෛත්‍රී කරන අයට. හැම කෙනෙක්ම නෙමෙයි. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා වෛර කරන අයට කැමති. වෛරයට කැමති. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා මෛත්‍රියට කැමති මෛත්‍රී කරන අයට කැමති මේ අවනාන්තරේ හිටපු අමනුෂ්‍යයෝ එදා ඒ විසාක මහා ස්වාමීන් වහන්සේට හැම පැත්තෙන්ම කැමති වුණා උන්වහන්සේ සංවරයි උන්වහන්සේ සීලවන්තයි උන්වහන්සේ මෛත්‍රී භාවනාවෙන් යුක්තයි ඉතින් එනිසා උන්වහන්සේට ඒ කාරණය නිසා ඒ අමනුෂ්‍යයන්ගේ බලවත් ප්‍රසාදයක් ඇති වුණා බලවත් පැහැදීමක් ඇති වුණා ඒ බලවත් ප්‍රසාදය බලවත් පැහැදීම නිසා උන්වහන්සේ පිට තැනකට වඩිනවට ඒ ආරණ්‍ය සේනාසනේ ඒ වෘක්ෂවලට අධිග්‍රහිත කිසිම දෙවියෙක් කැමති වුණේ නැහැ. එක දවසක් ඒ උතුමන් වහන්සේ තීරණය කරනවා මම මේ ආරණ්‍ය සේනාපනේ දැන් 4 මාසයක්ම හිටියා. වෙනත් ආරණ්‍ය සේනාසනයකට වඩින්නට ඕන. එහෙම හිතලා ඒ උතුමන් වහන්සේ යන්නට තීරණය කරනවා. වඩින්නට තීරණය කරනවා. වඩින්නට තීරණය කරනකොටම චංකම සීසේ මනිලක්කරුක් හේ අදිවත්තා දේවතා ඒ සක්මන් මළුව කෙළවර මනිල කියන ගසට අදිග්‍රෝහිත දේවතාවා සෝපාන පලකේ නිසීදිත්වා පරෝදි ඒ ස්වාමීන් වහන්සේ සක්මන් කරන මළුවේ කෙළවර තියෙන ආසනයේ වාඩි වෙලා හඬන්නට පටන් ගත්තා. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ අහනවා ඔබ කවුද මේ මගේ සක්මන් මළුව කෙලවර අඬන්නේ? අහම් භන්තේ මණිලියා ස්වාමීන් වහන්සේ මම තමයි මණිල ගසට අධිග්‍රෝහිත දේවතාවියයි ඔබ අඬන්නේ. ඔබ වහන්සේ මේ ආරණ්‍ය සේනාසනෙන් වඩින හිඳයි අපි අඬන්නේ. මම මේ ආරණ්‍ය සේනාසනයේ වාසය කිරීමෙන් නුඹලාට වෙන යහපත කුමක්ද? සතේමයි දවසන්තේ තුම්හාකම් පහසු විහාරෝ හෝති. ඔබ වහන්සේ මේ ආරණ්‍ය සේනාසනයේ වාසය කරනකොට ස්වාමීනි මේ අමනුෂ්‍යව පවා ඔවුන් අතර ගැටීමක් ඇති කරගන්නේ නැහැ. මේ අමනුෂ්‍ය පවා ඔවුන් අතර පුදුම මෛත්‍රියකින් කල් ගෙවනවා. ඔවුන් ඔවුන් කලහා කෝලාහල කරගන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ත්‍රිසංගත සතුන් පවා ඔවුනොවුන්ට මෛත්‍රියෙන් වාසය කරනවා. යම් විදියකින් ස්වාමීනි ඔබ වහන්සේ මේ අරණ්‍ය සේනාසනෙන් වැඩියොතින් වෙන තැනකට අපට සිද්ධ වෙනවා නැවත වතාවක් රණ්ඩු කර කර ඉන්න. අපට සිද්ධ වෙනවා නැවත වතාවක් වෛරයෙන් පෙලෙන්නට අපට සිද්ධ වෙනවා ස්වාමීනි මේ වනාන්තරය තුල අසමගියෙන් ජීවත් වෙන්න. ඒ නිසා අපිත් කැමති සමගියෙන් ජීවත් වෙන්න. ඒ සමගිය සඳහා ඔබ වහන්සේගෙන් ලැබෙන්නේ අප්‍රමාණ උදව්වක්, අප්‍රමාණ පිහිටක්, අප්‍රමාණ උපකාරයක්. එනිසා ස්වාමීනි අනුකම්පාවෙන් මේ ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්න වෙන තැනකට වඩින්න එපා කියලා ආරාධනා කළා. මේ ස්වාමින් වහන්සේ බොහෝම කැමැත්තෙන් මා මෙසේ මෙම අරණ්‍ය සේනාසනයේ වාසය කළොත් නුඹලාට යහපතක් වෙනවා නම් මම ඉන්නම් කියලා ඒ ආරණ්‍ය සේනාපනේ තව දුරටත් ඒ ස්වාමින් වහන්සේ නතර වුණා. නතර වෙලා ටික කාලෙකින් ආයෙමත් යන්න හිතනකොට ආයෙමත් අඬනවා මේ దేవතාවා. මේ විදිහට මේ ස්වාමින් වහන්සේ කීප වතාවක් වෙන තැනකට වඩින්න හදනකොට ඒ මනිල වෘක්ෂයට අධිග්‍රහිත దేవතාවා ඒ බව දැනගෙන හඬා වැළපී නතර කරගත්තා. කොච්චර නතර කරගත්තාද කියනවනම් ඒ ස්වාමින් වහන්සේ ඒ ආරණ්‍ය සේනාසනයේම පිරිනිවන් වැඩියා. ඒ ආරණ්‍ය සේනාසනයේම පිරිනිවන් වඩිනකන් දෙවියෝ ඒ ස්වාමින් වහන්සේට පිටට වඩින්නට දුන්නේ නැහැ. ඒ තරමින් ඒ ස්වාමින් වහන්සේ දෙවියන්ට ප්‍රිය කෙනෙක් බවට පත් වුණා. අමනුස්සානම් පියෝ හෝති මේ කියලා දේශනා කරන්නේයයි. මෛත්‍රිය වඩන කෙනා අමනුෂ්‍යයන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතා රක්ඛන්ති මෛත්‍රී වඩන භික්ෂුව හෝ ගිහියා දෙවියන් විසින් ආරක්ෂා කරනවා. කොහොමද දෙවියෝ ආරක්ෂා කරන්නේ? පුත්තමිව මාතා පිතරෝ දේවතා රක්ඛන්ති. හරියට ප්‍රියමනාප දරුවෙක්ව ආරක්ෂා කරන අම්මා කෙනෙක් යම්සේ දේ දරුවට සෙනෙහස ආදරය දක්වන්නේ ආන් ඒ වගේ ආරක්ෂා කරනවා. ඒ වගේම එකම ඇහැක් තියෙන කෙනෙක් කොහොමද ඒ ඇහැ රැකගන්නේ? එකම වස්තුවක් තියෙන කෙනෙක් කොහොමද ඒ වස්තුව රැකගන්නේ? අන්න ඒ රැක ගැනීම පිණිස ගනු ලබන උත්සාහයට ඒ ගනු ලබන උත්සාහයේ යම්සේද අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මෙත්සිත වඩන ශ්‍රාවකයා දෙවියන් විසින් ආරක්ෂා කරනවා. කිසිදාක යාට විපතක් කරදරයක් අනතුරක් වෙන්නට ඉඩ තබන්නේ නැහැ. එනිසායි භාග්‍යවතුන් වහන්සේ මේ මෙත්සිත වැඩිීමේ ආනිසංස දේශනා කොට වදාරන්නේ. නාස අග්නිවා විසංවා සත්හං වා කමති. එයාට මේ මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ඊළඟ ආනිසංසය තමයි එයාට ගින්නෙන් එයාට ඒ වගේම ජලයෙන් සුළඟින් වදුරු වසංගත වලින් එයාට කරදරයක් වන්නේ නැහැ. නාසග්ගේවා විසංවා සත්නංවා කමතේ කියලා කිව්වේ ඒකයි. ගින්නෙන් හෝ වසවිසකින් හෝ කිසිඳු අනතුරක් මෙත්සිත වඩන ශ්‍රාවකයාට සිද්ධ වන්නේ නැහැ. උත්තරා කියලා ඒ කාලේ හිටිය උපාසිකාවක් තරුණියක්. මේ තරුණියගේ හිසට උතුරන තෙලක් මේ තරුණියගේ හිසට වක් කළා. නමුත් ඒ උතුරන තෙල සිසිල් දියක් වගේ මේ තරුණියගේ ශරීරයට කිසිදු කරදරයක් වුණේ නැහැ. සීතල වතුරක් ඔළුවට දානවා වාගේ සනීපයක් දැනුණා. කුමක් නිසාද මේ උතුරන තෙල් තාච්චි ඔළුවේ හලනකොට ඇය හොඳට මෛත්‍රී කළා. හොඳට මෛත්‍රී භාවනාවෙන් පසු වුණා. ඒ මෛත්‍රිය නිසා මෛත්‍රී සිසිලස නිසා උතුරන තෙල් හැලිය පවා සිසිල් බවට පත් වුණා. ආන්න ඒ උපාසිකාවට ගින්නෙන් කරදරයක් වුණේ නැහැ. ඒ කාරණයට තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නාසාග්නිවා තම ඒ මෛත්‍රිය වඩන කෙනාට ගින්නෙන් පීඩාවක් නෑ කියලා. ඊළඟට විසංවා සංයුක්ත භානක චූල සීව කියන මහා ස්වාමීන් වහන්සේට එක්තරා පින්න පාතයක් සමග විසක් දාලා ඒ විස පින්න විස සහිත පින්න පාතයක් ලැබිලා උන්වහන්සේ පින්න පාතේ වළඳනවා වැළඳුවත් කිසිමාකාරයකින් රෝගයක් පීඩාවක් ඇති වුණේ නෑ කුමක් නිසාද උන්වහන්සේ ඒ තරමින් මෛත්‍රී විහරණයෙන් කල්ගත කරන නිසා මේ මෛත්‍රී බලය ආනිසංසය ඒ වගේ අස්පනා අපිට දකින්න පුළුවන් මේ ධර්මපරයාය හුදු වචන පරයායක් පමණක් නෙමෙයි මේ ධර්මයේ සෑම පදයකම ගම්භීරාර්ථයක් තියෙනවා මේ කියලා දෙන්නේ අන්නේ ගම්භීරාර්ථය කොහොමද ඔබ අවබෝධ කළ යුත්තේ කියන කාරණය. ඒ වගේම සංකීර්ත සාමණේර කලේ කාලේ ස්වාමින් වහන්සේ නමක් හිටියා. එක්තරා චෞරයෙක් සොරෙක් මේ ස්වාමින් වහන්සේන් අසන්නට අවියක් අමෝරාගෙන ඉන්න වෙලාවේ අවියක් අමෝරාගෙන ඉන්න වෙලාවේ ඒ ඔහුට ඒ ස්වාමින් වහන්සේට පහර දීමිට දීම පිණිස ඔසවන ලද අවිය පාත් කරන්න බැරුව එහෙම්මම ගල් ගැහුණා. ගල් ගැහෙන්න හේතුව තමයි සංකීර්ත සාමණේර ස්වාමින් වහන්සේ අප්‍රමාණ මෛත්‍රියකින් යුක්තව විහරණය කළපු මෙත්තා විහරණයේ බලය එනිසා මේ මෛත්‍රී කරන කෙනාට ඒ වගේ මහා පුදුමානි සංසයක් ලැබෙනවා. ඒ කාලේ එක්තරා වැස්සියක් තම ප්‍රතියාට කිරි දෙමින් පුදුමාකාර විදියට දරු සෙනෙහසක් තම හදවතේ ඇති කරගත්තා. ඒ වැස්සිට ඇති වුණා වූ තම පැටවා පිළිබඳව සෙනෙහස කොච්චරද කියනවා නම් එක්තරා වැද්දෙක් මේ වැස්සියට දරුණු ආයුධයකින් දමා ගහනවා. එක සැරෙන්ම මැරෙන විදිහට දමා ගැහුවාම ඒ ආයුධය නිකන් මල් ගුලාවක් බවට පත් වෙමින් බිම වැටෙනවා. ඒ වැස්සියට කිසිදු කරදරයක් වන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෛත්‍රී භාවනාව කිරීම, හෙවත් මෛත්‍රී චිත්තය පැවැත්වීම කියන කාර. ඒකට හේතුව තමයි ඒ තම වහු පැටියා පිළිබඳව හිතේ ඇති අප්‍රමාණ සෙනෙහස ආන්නේ සෙනෙහසේ බලය කොච්චරද කියනවා නම් ඒ දරු සෙනෙහසේ බලය එයාට නපුරු ආයුධයකින්වත් කරදරයක් වුණේ නැහැ. ත්‍රිසංගත ලෝක ජීවත් වුණා. එනිසායි නපුරු සැතකින් ආයුධයකින් කරදර වෙන්නේ නැහැ කියන්නේ. එනිසා මේ මෛත්‍රිය වඩන්න කිසිඳු වසක් විසක් ශරීරගත වෙන්නේ නැහැ. නොදිරා ඉන්නට පුළුවන් ආයුෂ දීර්ඝ වෙනවා. ශරීරය දිරන්නේ නැහැ. ශරීරයට පීඩාවක් ඇතිවන්නේ නැහැ. නොදිරා ඉන්නට පුළුවන් බොහෝ කලක්. රෝගවලට ගොදුරු නොවී ඉන්න පුළුවන් මීට වඩා ඖෂධයක් තවත් නැහැ. වසංගත බෝ වෙන රෝගවලින් බේරෙන්නට මීට වඩා ඖෂධයක් තවත් ලෝකයේ ඇත්තේ නැහැ. එක පැත්තකින් මේ මෛත්‍රිය වඩනකොට ඒ මෛත්‍රිය වැඩියෙන් වශයෙන් පහළ වෙන චිත්තජ රූපයන් නිසා Tamanගේ ශරීරය සුවපත් වෙනවා. චිත්තජ රූපයන් නිසා තමන්ගේ ශරීරය සුවපත් වෙනවා වගේම අන් අයටත් මේ මෛත්‍රියේ සිහිලස ආනිසංසය අනුහස දැනෙනවා. එනිසායි මෛත්‍රියේ සිසිලස ඒ තරම් සිසිලසක් කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ. අටවන ආනිසංසය තමයි තුවටං චිත්තං සමාධියති. වහාම සිත සමාධිමත් වෙනවා. මෙත්තා විහාරිනෝ කිප්පමේව චිත්තං සමාධියති. මෛත්‍රී විහරණයෙන් වාසය කරන ශ්‍රාවකයාගේ හිත ඊතා ඉක්මනින්ම සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒ සිතට සමාධිය උපදිනවා. නත්හි තස්ස දන්ධායි තත්තං ප්‍රමාදයක් නැතුව සමාධිය උපදවන්නට නම් කුමක්ද කළ යුත්තේ? මෛත්‍රියමයි කළ යුත්තේ. මෛත්‍රී භාවනාවෙන් සිතේ द्वේෂය ප්‍රහාණය වෙනකොට ඒ द्वේෂය ප්‍රහාණය වීමත් සමග යාට කුසල චිත්තේ සෝමනස්ස වේදනාව උපදිනවා. කුසල චිත්තේ සෝමනස්ස වේදනාව උපදිනකොට ඒ ශ්‍රාවකයාට ඒ සෝමනස්සය නිසා පුදුමාකාර විදිහේ ප්‍රීතියක් ප්‍රබෝධයක් ලැබෙනවා සුඛයක් ලැබෙනවා ඒ සුඛය කායික වශයෙන් ඇති වෙනකොට යාගේ හිතටත් ඒක බලපානවා සමාධිමත් සිතක් ඇති කරගන්න මේ මෛත්‍රිය හේතු වෙනවා ඒකයි තුවටං චිත්තං සමාධියති කියලා කිව්වේ ඒ වගේම මුඛවන්නෝ විපස්සීදති ඒ ශ්‍රාවකයාගේ මුහුණේ වර්ණය පහදිනවා. බන්ධනා පවුත්ත තාල පක්කං විය චස්ස විප්පසන්න වන්නං මුඛං හෝති හරියට තල් ගහකින් ගිලිහි වැටුන ඉදී ගිය තල් ගෙඩියක් වගේ විප්පසන්න වන්නං මුඛං හෝති තාම පැහැබර මුහුණක් ඒ ශ්‍රාවකයාට ඇති වෙනවා මෛත්‍රී වඩන කෙනාට ඇති වෙනවා යමකු ලස්සන නෑ කියලා පසුතැවෙනවට වඩා ලස්සන කරගන්න කියලා දපදහස් ගණන් වියදම් කර කර පෞරස් කරගන්නවට වඩා හොඳයි කුමක්ද? මෛත්‍රිය භාවනාව නැවත නැවත ප්‍රගුණ කරමින් ඒ මෛත්‍රී ආනිසංශයක් හැටියට ලැබෙන ඒ ආනිසංශය ලබන්නට කටයුතු කිරීම. එනිසා මෛත්‍රිය කියන්නේ රූපේ පවා ලස්සන කරන ඒ වගේම හිතේ සමාධියක් ඇති කරන මහා පුදුමාකාර ධර්මයක්. මුඛවන්නෝ විප්පසීදති කියලා වදාළේයයි. තුවටං චිත්තං සමාධියති වහාම සිත සමාධිමත් වෙනවා. මුහුණේ වර්ණය ප්‍රභාස්වර වෙනවා. බබලන රූපයක් ලැබෙනවා මේ මෛත්‍රිය නිසා. අසම්මූල්ලෝ කාලං කරෝති. නුමුලාවටපත් වෙලා යා කලුරිය කරනවා. කිසිදාක යා මුලාවටපත්වන්නේ නැහැ. මුලාවටපත්වන්නේ නැහැ කියන්නේ එයාට කිසිම තැනක රැවටීමක් කරන්න යාව රවටන්න බෑ කාටවත්. ඒ වගේ මෙයාව අමනුෂ්‍යයන්ට ග්‍රහණයට ගන්න බෑ. හැම පැත්තකින්ම ඒ ශ්‍රාවකයාට ආරක්ෂාවක් සැලසෙනවා. මරණාසන්න මොහොත කියන්නේ කාටත් බොහොම දුක්සහගත මොහොතක්. මෙත්තා විහාරිනෝ සම්මෝහ මරණං නාමනත්ති. මෛත්‍රී භාවනාවෙන් යුක්තව කල් ගෙවන කෙනාට දුක්ඛිත මරණයක්, මෝහසහගත මරණයක් ලැබෙන්නේ නැහැ. අසම්මූලෝ කාලං කරෝති. නුමුලාවම කලුරිය කරනවා. මුලාවටපත් නොවි මැරෙන්නට හේතු වෙනවා මෙන්න මේ මෛත්‍රී භාවනාව. මැරෙන වෙලාවේ විවිධ විසම සිතුවිලි හිතට එන්න පුළුවන්. ඒ මොන සිතුවිල්ල ආවත් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා. ඒ සියල්ලක්ම අභිභවනය කරලා කුසලාරම්මණයක සිත පිහිටුවාගෙන මරණයට මුහුණ දෙන්න. එයත් මේ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංසයක්. නුමුලාව කලුරිය කරන්න ලැබීම නිද්දං ඔක්කමන්තෝ විය කාලං කරෝති හරියට නින්දකට වැටෙනවා වගේ කලුරිය කරලා නිදා පෙමිදියාක් වගේ දෙව්ලොව උපදින්නට බඹලොව උපදින්නට මේ මෛත්‍රී හේතු වෙනවා. උත්තරින් අපට විඥාන්තෝ ඊතෝ චවිත්වා සුතප්පබුද්ධෝ විය භ්‍රම ලෝකේ මුප්පජ්ජති මෛත්‍රී වඩන ශ්‍රාවකයා උත්තරින් අපට විඥාන්තෝ වැඩියෙන් යමක් අවබෝධ කරගන්න යාට බැරි වුණත් ඒ කියන්නේ මේ ජීවිතය තුළ මඟඵල ලබා පිරිනිවන් වඩින්නට බැරි වුණා එයාට මේ මෛත්‍රී ආනිසංශයක් හැටියට ලැබෙනවා කුමක්ද ලැබෙන්නේ නිදාගෙන පිබිදී ආත්මෙන් කොහෙද උපදින්නේ බ්‍රහ්ම ලෝකේ උපදිනවා නිදාගෙන පිබිදී ආත්මෙන් බ්‍රහ්ම ලෝකේ උපදින භාවනාව තමයි මේ මෛත්‍රී භාවනාව එනිසා මේ කියපෝ 11ක් වූ ආනිසංශයන් ලබන්නට නම් ඔබ මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ කරන්න. මේ මෛත්‍රී භාවනාව සිද්ධ කරද්දී ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඒ අතරින් එක ක්‍රමවේදයක් තමයි දිසා වශයෙන් මෛත්‍රිය වැඩි වීම. පළමු කොට Tamanට මෛත්‍රිය වඩන්නට ඕන. කොහොමද අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි කියලා. මම වෛර නැත්තේක් වෙමි තරහ නැත්තේක් වෙමි දුක් නැත්තේක් වෙමි සුවසේ ජීවත් වෙමි කියන සුඛී අත්තානම් පරිහරන්තෝ කියන මෙන්න මේ කාරණය මුල් කරගෙන Tamanට මෛත්‍රිය වඩනවා. තමන්ට පළමුකොට හොඳට මෙත්සිත ප්‍රගුණ කරනවා. එහෙම ප්‍රගුණ කරලා පෙරදිග දිසාවේ සියලු සත්වයෝවා අවේරා හොන්තු වෛර නැත්තෝ වෙත්වා අභ්‍යාපජ්ජා හොන්තු තරහ නැත්තෝ වෙත්වා අනීඝා හොන්තු දුක් නැත්තෝ වෙත්වා සුඛී අත්තානම් පරිහරන්තෝ සුවසේ ජීවත් වෙත්වා කියන මෙන්න මේ ආකාරයෙන් මෛත්‍රිය වඩනවා මෛත්‍රිය ප්‍රගුණ කරනවා ඒ විදිහට තමන්ට මෛත්‍රිය කරලා ඉන්න අනතුරුව නැගෙනහිර දිසාවේ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා මෙත් සිත වඩනවා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා කියලා මෙත් සිත වඩනවා ඔය විදියට නැගෙනහිර දකුණ බටහිර උඩ යට මේ දිසා හතර ප්‍රධාන වශයෙන් ගැඹුරු මෛත්‍රියක් ප්‍රගුණ කිරීමයි මේ මෛත්‍රී භාවනාවේ අරමුණ වන්නේ එමගින් ආනිසංසත් ලැබෙනවා. ඒ ලැබෙන ආනිසංස තමයි මේ 11ක් හැටියට මෙත්තානිසංස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඔය විදිහට මෛත්‍රී වඩමින් Tamanටත් ලෝසතුන්ටත් මේ මෛත්‍රී ආනිසංසය මේ ජීවිතේම විඳ ගන්න හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි කසුන් රාජ කරුණා පින්වත් පුතණුවන් විසින් ඒ පුතණුවන්ගේ බලාපොරොත්තුව තමයි තම ආදරණීය පියාණන් වන රාජ කරුණා මහත්මයාගේ දෙසැම්බර් මාස 12 වන දිනට යෙදී තිබෙන නම් අද දිනට යෙදී තිබෙන ජන්මදිනය සඳහා ආශිර්වාද කිරීම යම්කිසි නුවණැති දරුවෙක් තම දයාබර ආදරණීය පියතුමාට යම්කිසි දරුවෙකුට දෙන්න පුළුවන් තම දෙමව්පියන් වෙනුවෙන් දිය හැකි උසස්ම තෑග්ග තමයි මේ දහම් පඬුරක් ලබා දීම. ඉතින් අද මේ ධර්ම දේශනාව එම පවුලේ සියලු දෙනාම ඕස්ට්‍රේලියාවේ සිට කොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා. මම හිතනවා මේ ධර්ම දේශනාව අහලා යැත්තෝ අද වගේ දවසක යැත්තන්ගේ ජීවිතවල මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරලා මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංස ටිකක් ලබාගෙන අද දවසේ විදර්ශනා භාවනාවකුත් සිද්ධ කරගත්තොත් මිනිස් ජීවිතේ පැමිණීමේ වටිනාකම කොච්චරද කියලා තදින්ම හිතට දැනේවි. ඉතින් ඒ නිසා යැත්තෝ මෛත්‍රී භාවනාව ප්‍රගුණකට පුරුදුකොට ධර්ම මාර්ගයේ ගමන් කොට විදර්ශනා භාවනාවෙන් භව සම්මෝහය දුරු කර අමා නිවනින් සැනසෙන්නම මේ පින හේතු කරගනිත්වා කියලා අපි ආශිර්වාද කරනවා. දෙසැම්බර් මාස 5 වන දිනට ජන්මදිනය සමරූ කරුණාරත්න ඒ ලොකු තාත්තට ආශිර්වාද කරමින් පසල 24කට පෙර මිය ගිය ජිමෝසින්යෝ පීසියාට පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තු වෙන් සුජීවත්ව සිටින නෝනාහමි ආච්චිට පියසීලී කෝදාගොට අත්තම්මට විලියම් රණසිංහ සීයාට සහ සියලුම හිතවතුන්ට ආශිර්වාද කිරීමයි ඒ පින්වත් කසුන් පුතණුවන්ගේ බලාපොරොත්තුව එනිසා අපි ආශිර්වාද කරනවා ඒ පින්වත් කසුන් පුතණුවන් ඒ වගේම රාජකරුණා මහත්මයා සායම මහත්මිය ඇතුළු පවුල හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා ඒ වගේම මේ බණපදය ඇසූ ලෝ සතුන් සියලු දෙනාටම නිදුක් වීම නිරෝගී වීම සුවපත් භාවය ලැබේවා මේ උත්තම ධර්මය අවබෝධ කරගෙන සසරින් අත මිදේවා කියලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මම් පරං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් ඒ පින්වත් කසුන් පුතණුවන් රාජකරුණා මහත්මයා එම මහත්මිය ඇතුළු හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත මිදේවා මෛත්‍රී භාවනාව හොඳට ජීවිතවල වැඩේවා වැඩුණ මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් සිතින් සංස්කාර ධර්ම විදර්ශනාවෙන් යුතුව මග ඵල ප්‍රතිවේදය දක්වාම ගමන් කරන්නට මේ පුණ්‍යාභිසංස්කාරයෝ හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ साधु साधु साधु